නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සංබුදුරජාණන් වහන්සේට දසපාරමී ධර්මයන්ගෙන් පිරුණා වූ පිනෙන් පිරුණා වූ ගුණෙන් පිරුණා වූ සීල පුහුණුවෙන් පිරී ගියා වූ සමාධියේ ගුණ වැඩිවීමෙන් පිරී ගියා වූ ප්‍රඥා පරිභාග වහන්සේට අතීතයත් අනාගතයත් වර්තමානයත් කියන කාල තුනටම සම්බන්ධව පවතිනා වූ සියලුම ධර්මයන් විෂදව පැහැදිලිව ප්‍රත්‍යක්ෂව අවබෝධය කොටගත්තා වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර නමාවි නමස්කාරය වේවා ඒ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ సంతානේ පහළ වූ උන්වහන්සේගේ බුදුනුවණින් දැක දේශනා කොට වදාළා වූ ශ්‍රී සද්ධර්මත් කන්දේට ධර්ම රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ සුපරිසුද්ධ වූ ධර්ම මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතුවට ශාන්තව වැඩමකට වදාලා වූ ලෝකයේ අවක දක්ෂිනාරිය වූ ශ්‍රාවක මහා සංඝරත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරයේ වේවා බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත අපරිමාණ ගුණ ආනුභාව බලයෙන් ඒ වගේම තුනුරුවන් ගුණ සිහිකොට එක මොහොතකට හෝ ගුණ සිහිපත් කොට වන්දනා කිරීමෙන් ලද කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන් සහ අපේ පින්වත් සෑම දිනාම මේ අවස්ථාව වෙනකොට දිනු කරගෙන තිබෙන්නා වූ වඩා තිබෙන්නා වූ රැස් කරගෙන තිබෙන්නා වූ සීල සමාධි ප්‍රඥා ගුණයන්ගේ ආනුභාව බලයෙන් අදත් අපි මේ ධර්ම සාකච්ඡාව තුලින් ධර්ම විස්තර කිරීමේදී තුලින් ඉදිරිපත් කරන්නා වූ ධර්ම කරුණු ටික මේ පින්වත් හැම දිනාටම හොඳින්ම පැහැදිලිව වැටහේවා තේරුම් ගන්නට ලැබේවා ඒ සඳහා නුවණ පහළ වේවා ඒ වාගේම සිහිය නුවණ ක්‍රියාත්මක වෙලා හිත සමාධියගත වෙලා මේ ධර්ම කර්ම හොඳට වටහාගෙන භාවනාවක් අනුසාරයෙන් භාවනාවක් විදියට දහම් කරුණු අවබෝධ කරගෙන සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය වටහාගෙන හැම දිනාටම සසර දුකින් මිදී නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. අද අපිට තිබෙන්නේ ගිය සතියේ කතා කරලා අපි නවත්තපු තැනක ඉඳලා කියන්න තියෙන තවත් අභිධර්ම විස්තරයක්. අදත් අපි චිත්ත වීති පිළිබඳව කතා කරන්නට යන්නේ. අපේ පින්වතුන් මේක බොහෝම කල් කලින් අවුරුද්දකට දෙකකට පමණ ඉහතදී දැන්න තේරුම් ගත්තා චිත්ත වීතියක් යනු කුමක්ද කියලා. චිත්ත වීතියක් කියලා කියන්නේ මොකද්ද කියන බව තේරුම් ගත්තා. චිත්ත වීති ක්‍රියාත්මක වෙන්නේ අරමුණක් සම්බන්ධයෙන් අරමුණට හිත ගොඩවීම වශයෙන් අරමුණ පැත්තට හිත ගලාගෙන යෑම වශයෙන් අරමුණ පැත්තට හිත යොමු වීම වශයෙන් එක්තරා ක්‍රමයකට එක්තරා පිළිවෙලකට පහළ වී එන්නා වූ සිත් සීලයට කියනවා චිත්ත වීතිය කියලා. ඒ චිත්ත වීති අරමුණට ගලාගෙන යන අරමුණට යොමු වෙන ඒ සිත් පෙළවල් ඒ චිත්ත වීතීන් බාහිර වශයෙන් ඇහැ සම්බන්ධයෙන් චත් චක්කුද්්වාරික චිත්. තිබෙනවා කන සම්බන්ධයෙන් සෝතද්්වාරික චිත්ත වීක තිබෙනවා. නාසය සම්බන්ධයෙන් දිව සම්බන්ධයෙන් චිත්ත වීති තිබෙනවා. කය සම්බන්ධයෙන් කායක චිත්ත වීති තිබෙනවා. මේ පහට ඇස්තුරක් නොවන චිත්ත වීති මනෝද්වාරික චිත්ත වීති නම් වෙනවා. මනසේ හැදෙන්නා වූ අරමුණක් වුණත් චිත්ත වීතිරාමෝ යටතේ සිත් වේලි ගලාගෙන ගිහිල්ලා ඒ සිත් වේලි වලින් තමයි ඒවා ක්‍රමානුකූලව තේරුම් ගන්නේ අවබෝධ දැනගන්නේ. ඉතින් මේ සිත් වේලි වල තවත් සැඟවුණු ධර්ම ස්වභාව ටිකක් තිබෙනවා. ආන්න ඒ ධර්ම ස්වභාව වල අහුලා බැලීමක් ඒ වගේ ශක්තිය ගුණ වෙනම නැනගෙන තමයි මේ මේ ප ဋ ාණ දේශනානුසාරයෙන් සාකච්ඡා මාර්ගයෙන් අපි මේ කතා කරගෙන යන්නේ. එතකොට ගිය සතියේ අපි කතා කළා කොහොමද අනන්තර ප්‍රත්‍ය කියන ඒ ධර්ම ස්වභාවය හිතකින් හිතකට කොහොමද මේ හිතක් තවත් හිතකට බලපාන්නේ කියලා අපි ගියේ පාර කතා කළා. අද අද කතා කරන්න තිබෙනවා මේ අකුසල ධර්ම සම්බන්ධයෙන්. ඒක තුන්වෙනි චිත්ත වීතියයි. තුන්වෙනි චිත්ත වීතිය. ඒ කියන්නේ ඒක මේ නන්තර ප්‍රති විස්තර කිරීම වීම සඳහා යොදා ගන්නා වූ විසර්ජනා වාර සිත් ක්‍රමය එකයි කියන්නේ. මෙතන තිබෙනවා මෙහෙම. අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස අනන්තර පච්චයේන පච්චයෝ කියලා විග්‍රහාත්මක පාලි පාඨය කියනවා. අකුසලෝ ධම්මෝ අකුසල ධර්මය අකුසලස්ස ධම්මස්ස තවත් අකුසල ධර්මයකට අනන්ත ප්‍රත්‍යයෙන් අත්‍ය වෙනවා. අපි නැවත මතක තියාගන්න ඕනේ අකුසලෝ ධම්මෝ කියන තැන මේ කියන්නේ අර අකුසල් සිත් 12ක් තිබෙනවා. ඒ අකුසල් සිත් 12 තමයි ලෝභ මූල 8 අකුසල ධර්ම. ද්වේෂ මූල 2 අකුසල ධර්ම. මෝහ මූල දෙක අකුසල ධර්ම. අකුසල සිත් තිබෙනවා 12ක්. ඒ 12ට කියනවා අකුසල ධර්ම කියලා. හැබැයි මේ අකුසල ධර්ම 12ම එක චිත්ත වීතියක වැඩ කරන්නේ නැහැ, ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ගොනු වෙන්නේ නැහැ. ඔය 12න් එක සිතක් එක චිත්ත වීතියක වාර හතක් යනවා. ඒක අපි නැවත හිතාගත්තොත් මෙහෙමයි. ශබ්දයක් අපිට ඇහෙනවා. ඒ ශබ්දය ඇහෙනකොට ඒ කියන්නේ ශබ්දයක් මතුවෙනවා. ඒ ශබ්දය පිටින් මතුවෙන්නේ ඒ ශබ්දය ග්‍රහණය කර ගැනීමට දැන ගැනීමට භවාංගයේ සිට හිත ගමන් කරනවා ඒ ශබ්දය දෙසට කොහොමද යන්නේ භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර ආවජ්ජන සෝත විඥාන සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන ඊළඟට පළවෙනි ලෝභ මූල සිත ඒ කියන්නේ සෝමනස්ස සහගත දික්ටිගත සංපයුත්ත අසංකාරික කියන ලෝභ මූල සිත ඊට පස්සේ හත් වතාවක් එක පීලියට යනවා. ඒකට කියනවා ජවන් සිත් යනවායි කියලා. ඊට පස්සුව ඊට සිත් පීලිය භවංගයට යනවා. දැන් මේතනදී දැන් බලන්ට ඔය ලෝභ මූල පළවෙනි සිත ක්‍රියාත්මක වෙච්ච තැන ඔය සිත් පීලියේ හැම තැනම ඔය සිත වැඩ කරේ නැහැ. මැද්දහැවක තමයි ක්‍රියාත්මක වුනේ. හැබැයි සිත් තේලියක් ගියා. භවංගයේ ඉඳලා ජවන් දක්වාම මූලික අව්‍යාකෘත සිත් පෙළක්. ඒ කියන්නේ භවංග භවංග චලන භවංග උපච්ඡේද ඒ වගේම පංචත්වාර ආවජන සෝත විඥාන සම්පටිච්ඡන සම්තීරණ වෝත්තපගන කියන මේ සිත් පේලිය මෙතන මේ අකුසල ධර්ම හැටියට සලකන්නේ නැහැ. අකුසල ධර්ම හැටියට සලකන්නේ අර ජවන් හරියේ ඉඳලා පළවෙනි ජවනය, දෙවෙනි ජවනය, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි, හත්වෙනි කියන ජවන් තැනට ආපු ජවන් හැටියට වැඩ කරන ජවන් නමින් ක්‍රියාත්මක වෙන අර අකුසල හිත තමයි මෙතන අකුසල ධම්ම කියලා කියන්නේ. ඊළඟට සදාරම්මන යනවා නැවත චිත්ත වීතිය අවසන් වුණා භවංගයටපත් වුණා. මෙතන මේ සිත් පිළේ බලන්ඩ එක සිතක් අනිත් සිතට වෙනස්. එක සිතක් අනිත් සිතට වෙනස්. භවංග භවංග චලනයේට වෙනස්. භවංග චලනයේ උපච්ඡේදයට වෙනස්. උපච්ඡේදය සිත පංචද්වාර ආවජන සිතට වෙනස්. පංචද්වාරාවජන සිතට වඩා වෙනස් සෝත විඥාන සිත. ඊට වඩා වෙනස් සම්පටිච්ඡන සිත. ඊටත් වඩා වෙනස් සම්තිරණ සිත. ඊටත් වඩා වෙනස් වෝතපන සිත. ඊට වඩා වෙනස් ජවන් සිත. එතකොට ජවන් සිතේ පළවෙනි සිත නෙවෙයි දෙවෙනි එක දෙවෙනි සිත නෙවෙයි තුන්වෙනි එක ඒ සිත උනත් එක වර්ගයේ උනාට අවස්ථා හතට යන්නේ දෙවෙනි සිත දෙවෙනි ජවනය පහළ වෙනකොට පළවෙනි එක එතන නැහැ ඊළඟට තුන්වෙනි ජවනය පහළ වෙනකොට පළවෙනි ජවනය දෙවෙනි ජවනයයි ඒ වෙලාවෙ නැහැ ඒවා ඔක්කොම අතීතයට කැඩිලා ගිහිල්ලා ඉවරයි එතකොට හැම වෙලාවකම අපේ හිතේ තිබෙන්නේ චිත්ත වශයෙන් එකම එක හිතක් විතරයි. එක හිතක් විතරයි තියෙන්නේ. එතකොට අනිත් ඒවා ඇවිල්ලා නැහැ. ඒ වගේම පහළ වෙච්ච එක විතර නැහැ. අතීතයට ගිහිල්ලා. මේ විදිහට ළඟින් ළඟින් කිට්ටුවෙන් කිට්ටුවෙන් ගෑවිගෙන මතුවෙන වෙන වෙනම හැඩතල තිබෙන සිත් පේලියක් තියෙනවා. ඔය සිත්වල තිබෙනවා එක හිතකින් අනිත් හිතට බලපාවන ඒ ගේම ගැම්මක් වෙන ගතියක් ඒ එකක් තමයි මේ අනන්ත ප්‍රත්‍යය කියලා කියන්නේ. මේක මෙහෙම කිව්වේ නැවත වතාවක් මේ පින්වතුන්ගේ ධර්ම අවබෝධයට පහසුවක් ලෙහෙසියක් සිද්ධ වෙන නිසායි. ගිය වතාවෙත් ගිය සතියෙත් පෙරත් මේ කතාව අපි කිව්වා මතු කරා පහදලා දුන්නා. අදත් මේ කියන්නේ අද මේ කතාව තේරුම් ගන්නට මේ පින්වතුන්ට උපකාර වෙන නිසා. ඊළඟට මේ අනන්තර පත්‍ය තියෙන තැනක් තිබෙනවා. අනන්තර පත්‍ය තියෙන්නේ පළමුවෙන් පහළ වෙන්නා වූ නැති වී යන හිතේ. පළමුවෙන් පහළ වෙච්ච සිතේ තමයි අනන්ත ප්‍රත්‍ය ශක්තිය තියෙන්නේ. ඒ කියන්නේ ඊළඟ සිතට අමුතු විදිහේ ගැම්මක් බලපෑමක් ශක්තියක් අනුකූල ස්වභාවයක් පවත්වාගෙන යන ස්වභාවය අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස අනන්තර පච්චයේන පච්චයෝ අකුසල ධර්මයක් අකුසල ධර්මයකට අනන්තර ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා එහෙමනම් මෙතනදී අපි මේ සිත් පිළි අකුසල ධර්ම කියන තැනට යන්න ඕනේ අකුසල ධර්ම කියන ඒවා තියෙන්නේ ජවන් 7 ක්‍රියාත්මක වෙන තැන. පළවෙනි ජවනය අකුසල ධර්මයක්. අකුසල ධර්ම. දෙවෙනි ධර්මයක් ජවනයක් අකුසල ධර්මයක්. තුන්වෙනි හතරවෙනි ජවනත් අකුසල ධර්ම. උදාහරණයක් හැටියට ගත්තේ මේ සෝත විඥානය ලෝභ කරන. ඊළඟට පස්වෙනි හයවෙනි හත්වෙනි ජවන් ඔක්කොම අකුසල ධර්ම. ලෝභ සහගතයි මොකක් හරි අරමුණකට දැන් මේ විදිහට යනකොට මේ පළවෙනි ජවන් අකුසල් සිත නැති වී යන්නේ දෙවෙනි ජවණයට අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය ගුණයක් ප්‍රත්‍ය ශක්තියක් විසික් කරගෙන ඒ වගේම තල්ලු කරගෙන ඒ දෙවෙනි සිතට අනුකූලව උපදින්ට යම්කිසි ක්‍රමයක් ලබා දීගෙන ආන්න ඒ අවස්ථාවේ අපි එතනදී කියනවා අකුසල ධර්මයක් අකුසල ධර්මයකටම අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වුණා කිය. දැන් බලන්න පළවෙනි සිත පළවෙනි ජවනයේ දෙවෙනි ජවනයේට මේ අනන්ත ප්‍රත්‍ය ශක්තිය ලබා දුන්නා. දෙවෙනි එක තුන්වෙනි එකට ප්‍රත්‍ය ලබා දෙනකොට අනන්ත ප්‍රත්‍යෙන් පත් වෙන. එතකොටත් තියෙන්නේ අකුසල ධර්මයක් අකුසල ධර්මයකට පත් වෙන එකයි. හේතුව අකුසල සිත් මේ ජවන් හතේම යන්නේ ඒක ගානකට එක වර්ගයක. දැන් මේ විදිහට දෙවෙනි එකෙන් තුන්වෙනි එකට, තුන්වෙනි එකෙන් හතරවෙනි එකට, හතරවෙනි එකෙන් පස්වෙනි එකට, පස්වෙනි එකෙන් හයවෙනි එකට, හයවෙනි එකෙන් හත්වෙනි එකට අනන්තර පත්‍යයෙන් පත්‍ය වෙනවා. දැන් මේවා අකුසල් නිසා. එතකොට මේකේ තිබෙනවා මේකේ තියෙනවා මෙහෙම ක්‍රම අපි ඒකත් මතක තියාගන්න ඕනේ. ඔය ජවන් 7 ජවන් සිත් 7 පහළ වෙනකොට චිත්ත වීතියක පහළ වෙනකොට ඔය සිත තනියෙන් හුදකලාව පහළ වෙන්නේ නැහැ. තනිව උදකලාව පහළ වෙන්නේ නැහැ. ඔය සිතක තිබෙනවා යම්කිසි ප්‍රමාණයක ක්‍රියාත්මක වෙන චෛතසික ධර්ම සමුදායක්. පළවෙනි එකෙත් තිබෙනවා ජවනයේ දෙවෙනි ජවනයේ තිබෙනවා ඒ ගානම තුන්වෙනි එකෙත් තිබෙනවා ඒ ගානම 4 5 6 7 යන ඒ වගේ තිබෙන එකම ගාන. චෛතසික 20ක් වැඩ කරා නම් පළවෙනි ජවනයේ දෙවෙනි එකෙත් 20යි තුන්වෙනි එකෙත් 20යි හතරවෙනි එකෙත් 20යි පහ හය හත යන ඒ වගේ 20 20. ඉතින් මේ ජවන් හිත පහළ වෙන්නේ චෛතසික පොකුරකුත් එක්ක. ඒ චෛතසික ධර්ම ASCII තිබෙනවා වේදනාව තිබෙනවා සංඥා චෛතසිකයේ තිබෙනවා පස්ස තිබෙනවා සංඛාර තිබෙනවා, චේතනා තිබෙනවා, ඔක්කොම තියෙනවා. හිතත් ඒකම තියෙනවා. ඒක නිසා ඒකත් එක්ක චෛතසික ධර්මත් එක්ක සම්බන්ධ කරලා කතා කරනකොට ඒව විස්තර කරන්නා වූ ලස්සන ගාම්භීර ඒ වගේම අර්ථාන්විත ඒ පාඨයක් ප ဋ ාණ ප්‍රකරණේ ඉදිරිපත් කරනවා මේ විදිහට පුරිමා පුරිමා අකුසල කන්දා පච්චිමානං පච්චිමානං අකුසලානං කන්දානං අනන්තර පච්චයේන පච්චයු පුරිමා පුරිමා අකුසල කන්දා කිව්වේ පළවෙනි ජවනයේ තිබෙන්නේ අකුසල ස්කන්ධයෝ ටිකක් ඒ කියන්නේ පළවෙනි ධවනයේ තිබෙනවා වේදනා සංඥා සංඛාර හිත විඥාන. ඒ ටික ඔක්කොම අරගෙන මෙතන කියනවා අකුසල කන්ද කියලා. අකුසල කන්දයක්. ඒ අකුසල කන්දය ඒ සිතත් එක්ක චෛතසික පොකුර. ඒ සිතත් එක්ක චෛතසික අංචුව. පුරිමා පුරිමා අකුසල කන්දා. ඒ ටික නැති වෙනකොට නැවතත් දෙවෙනි ජවනයේ හැටියට පහළ වෙන්නේ. තවත් ඒ වගේ චෛතසික රංචුවක් එක්ක චෛතසික ගුණාවක් එක්ක තවත් ජවන් හිතක්. පච්චිමානම් පච්චිමානම් අකුසලානම් කන්දානම් කිව්වේ ඒක. ඒ කලින් පහළ වෙච්ච අකුසල ස්කන්ධ ටික දෙවෙනුව පහළ වෙන පස්සේ පහළ වෙන අකුසල කන්දයන්ට අනන්ත ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා. එහෙම ශක්තියක් ඒකේ තියෙනවා. එතකොට දෙවෙනි එකෙන් තුන, තුන්වෙනි එකෙන් හතර ඔය ඔක්කොටම ගලපන්න පුළුවන්. හැබැයි මේ චිත් පීලියේ සිත් පීලියේ අවසාන ජවනයට පුළුවන් හත්වෙනි ජවනයේනේ අවසාන ජවනයේ හත්වෙනි ජවනයේට පුළුවන් හයවෙනි ජවනයෙන් ප්‍රත්‍යක් ලබන්න. ඒ කියන්නේ 6 වෙනි ජවණයෙන් දීපු අනන්තර ප්‍රත්‍ය ශක්තිය අනන්තර ප්‍රත්‍ය ගුණ විශේෂය අනන්තර ප්‍රත්‍ය ධර්ම විශේෂය ලබා ගන්න පුළුවන් පළවෙනි හිතෙන් මේ අවසාන ජවණයට එතකොටත් මේ pāli පාඨය ගැලපෙනවා අකුසල ධර්මයක් අකුසල ධර්මයකට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වුණා හැබැයි හත්වෙනි ජවනය අකුසල තමයි. හත්වෙනි ජවනයෙන් පස්සේ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස කියලා කතා කරන්නට බැරි නිසා හේතුව හත්වෙනි ජවනය අකුසල ධර්මයක් වුණාට ඒකේ ශක්තිය දෙන්නේ ඊළඟ ගන්න එක්කෙනා අකුසලයක් නෙවෙයි. ඒක ඇවිල්ලා මේ අකුසල ශක්තිය තිබෙන ගුණයක් තිබෙන එකක් නෙවෙයි. ඒක වෙන වර්ගයක හිතක් නිසා මෙතෙන්ට හත් වෙන එකෙන් එහාට යන්නේ නැහැ. ඒක නිසා හත් වෙනි ජවනය මේ මෙතෙන්ට පාවිච්චි කරන්නේ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස අනන්තර පච්චයේන පච්චයෝ කියන කතාව මේ දහම් පදය මේ දහම් විස්තරය ගැලපෙන්නේ හයකට පමණයි. පළවෙනි ජවන් 6ට පමණයි හත්වෙනි ජවනය මෙතන අතහරිනවා. අතහරින්නේ ඒකේ ඊළඟ කියන්නේ කෙනාට අනන්ත ප්‍රත්‍යයෙන් අකුසල ධර්මයක් හැටියට අනන්ත ප්‍රත්‍යයෙන් පත් වුණාට ඊළඟ එක්කෙනා අකුසලයක් නොවන නිසා. ඕක අපි ওই විදිහට මේ තේරුම් ගනිමු මතක තියාගන්න ඕනේ අපි හත්වෙනි ජවනයෙන් එහාට යන කතාව මෙතන නවත්තලා තියෙන්නේ. ඒ වගේම තමයි පළවෙනි ජවණින්ට කලින් පහළ වෙන තැන හන්දිය එතන අපි කතා කළේ නෑ මේ මාතෘකාව යටතේ ජවන් ටිකේ පළවෙනි ජවණේ ඉඳලා හයවෙනි ජවණ හත්වෙනි ජවණේ දක්වා කතා කළා හත්වෙනි ජවණයත් අනන්ත ප්‍රත්‍ය ශක්තිය අකුසල ධර්ම හැටියට තියෙන එකක් අකුසල ධර්මයකට දෙන්න පුළුවන් ප්‍රති ශක්තියක් තියෙන එක නෙවෙයි. ඒක නිසා ওই විදිහට අපි මේ ජවන් හිත් හතේ පළවෙනි හය ගලපලා ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ මේ කතාවට අනුකූල. ඊළඟට අපි යනවා තවත් කතාවක් අහගන්න කියන්නේ. ඒ තමයි මේ විස්තරය මෙහෙම තියෙනවා. අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අනන්තර පච්චයේන පච්චයෝ. ඒ කතාව ඒ විස්තරය වෙනස්. ඉස්සර වෙලා කිව්වේ අකුසල ධර්මයක් අකුසල ධර්මයකට අනන්තර පත්‍යයෙන් පත්‍ය වෙනවා කියලා. මෙතන කියන්නේ අකුසල ධර්මයක් අකුසල ධර්මයකට නෙවෙයි අභ්‍යාකතස්ස ධම්මස්ස අනන්තර පච්චයේන පච්චය. අනන්ත අකුසල ධර්මයක් අභ්‍යාකත ධර්මයකට අනන්තපත් වෙනවා කියලා. මොකද්ද මේ අභ්‍යාකතේ මෙතන? මෙතන අභ්‍යාකතේ තමයි අර අපි නැවැත්තුවා තැනක්. ඒ තමයි හත්වෙනි ජවණයෙන් පස්සේ අපි කතා කළේ නෑ. හත්වෙනි ජවණය අකුසල ජවණයක්. හැබැයි හත්වෙනි ජවණයෙන් පස්සේ අටවෙනි හිත ඒක තදාආරම්මන හිතක්. තදාරම්මන දෙකක් යනවා. ඇති වෙනවා. ඒ තදාරම්මන සිද්දේක ඇවිල්ලා අව්‍යාකෘත ධර්මයක්. එහෙම නැත්නම් අටවෙනි හිත අව්‍යාකෘත ධර්මයක්. ඇයි අව්‍යාකෘත කියලා කියන්නේ? අව්‍යාකෘත කියලා කියන්නේ නැවත මතක් කරගන්නට නැවත තමන්ගේ හිතට සිහි ගන්වා ගන්නට හිතේ අවබෝධය උඩට මතුව මතු කරගන්නට මේ කියන කතාවට උදව්වක් උපකාරයක් හැටියට. අභ්‍යාගත ධම්ම කියලා කියන්නේ ඉස්සරහට විපාක දෙවන්ට ඉදිරියේදී විපාකයක් හදන්ට බැරි ඉදිරියේදී විපාකයක් හදලා දෙන්න ශක්තියක් නැති හේතුවලට කියනවා අව්‍යාකෘත ධර්ම කියලා. ඔය ක්‍රියාසිට වල ඕක තියෙනවා. ක්‍රියාසිට තිබෙනවා අපිට. රහත් නොවුනත් තියෙනවා ක්‍රියාසිට දෙකක් වැඩ කරන. මනෝද්වාර ආවජනසිත, පංචද්වාර ආවජනසිත. ඉතින් මේ සිත් දෙක වැඩ කරනවා. හැබැයි හතිතුප්පාදී කියලා එකක් තියෙනවා. ඒක රහතන් වහන්සේලාටයි. මේ ක්‍රියාසිට දෙකත් අව්‍යාකෘතයි. අනිත් ඒවා විපාක. අව්‍යාකෘත සිත් විපාක වලට ආගලයේ තව විපාකයක් හදන්න. ඒක නිසා ඒක විපාක අව්‍යාකෘතය, ක්‍රියා අව්‍යාකෘතය ওই විදිහට තියෙනවා. චිත්. දැන් මෙතන චිත්ත වීතියක සිත් පෙළක කෙලවරේ තිබෙනවා ජවණයෙන් පස්සේ අකුසල ධර්ම ජවන් හත්වෙනි ජවන් සිත අකුසල ධර්මයක් හත්වෙනි ජවනින් පස්සේ ඇති වෙන්නේ අව්‍යාකෘත ධර්මයක්. ඒක නිසා කියනවා අභ්‍යාකතස්ස ධම්මස්ස අනන්තර පච්චයේන පච්චයෝ කියලා. දැන් එතකොට හත්වෙනි ජවනයේ අනන්තර ශක්තිය අනන්තර ප්‍රතිශක්තිය ලබන්නේ කවුද? අටවෙනි සදාරම්මන විපාකසිතයි. එතකොට ඒකට ශක්තිය ලබා දෙන්නේ කවුද? හත්වෙනි ජවන්සිතයි. ඒක විස්තර වශයෙන් කියනකොට මෙහෙමත් වෙනවා. අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. සංකීර්ණ තියෙනවා ඒ විදිහට හැබැයි ප්‍රශ්නයක් වෙනවා. දැන් අපි මේ ප්‍රශ්නෙට මේ තේරුම් ගන්නට බලමු මේ ප්‍රශ්නේ තමයි හැම චිත්ත වීතියකම සිත් 17ක් යන හැම චිත්ත වීතියකම සදාරම්මන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමහර සිත් වල තිබෙනවා චිත්ත වීති වල ජවණයෙන් පස්සේ ජවණයෙන් පස්සේ එකපාරම භවංගයට යනවා. ඒ භවංග ඇවිල්ලා ඒ භවං අව්‍යාකෘතයි. හැබැයි මේ ඒවට ඔය කියන විපාක අව්‍යාකෘත භවංග මේ අපි හිතමු මෙහෙම මේක තේරුම් ගන්නට මනුස්ස ලෝකේ මනුස්ස ලෝකයේ මිනිස්සු අට දෙනෙක් මේගොල්ලෝ කුඹුරක් කරලා ස්වාමින් වහන්සේලා වඩමවලා දානමය පින්කමක් කරනවා. මේ අට දෙනාගේ දැනුම ආකාර 8යි. මේ අයගේ දැනුම ආකාර 8යි. සමහරුන්ට ශ්‍රද්ධාව තිබෙනවා. ඥානෙ තිබෙනවා. සමහරුන්ට සතුට තිබෙනවා. සමහරුන්ට නැහැ. සමහරුන්ට ඥානෙ තිබෙනවා. කමෙන් පින්කම කරන්න පුළුවන් උද්‍යෝගයක් මොටිවේෂන් එකක් තිබෙනවා හැබැයි සමහර අයට කිව්වොත් නැත කරන්නේ නැහැ ඔය වගේ විවිධත්වයකින් යුක්තව මේ මිනිස්සුයෝ අට දෙනා පින්කම් සිද්ධ කරනවා සාංගික දානයක් උපස්ථානයක් සිද්ධ කරනවා මේ අය මේකේ ඵල විපාක හැටියට මේකේ ඵල විපාක හැටියට මේගොල්ලෝ ස්ථාන කීපයක උපදිනවා. අට දෙනාම දිව්‍ය ලෝකේ යන්නේ නැහැ. අට දෙනාම දිව්‍ය ලෝකයටපත් වෙන්නේ නැහැ. ඥාන සම්පයුක්තව පින්කම් කරගත්තා වූ හතර දෙනා හතර දෙනෙක් දිව්‍ය ලෝක සුගතියටපත් වෙනවා. ඒ වාගේම ඥානය අඩුවෙන් කරගත් දෙන්නේ මේ මනුස්ස ලෝකේ උපදිනවා. එතකොට මේ ද්වි හේතුක නිසා එතකොට අපි හිතමු උදාහරණයක් හැටියට හතර දෙනෙක් මනුස්ස ලෝකයේ ඉපදුනා හතර දෙනෙක් දිව්‍ය ලෝකේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියතිව ඉපදුනා එතකොට මේ මනුස්ස ලෝකේ උපන්නා වූ හතර දිනාට ඒ තරම්ම ඥානයක් බුද්ධියක් නැහැ හැබැයි manuss ලෝකේ සුගති. දිව්‍ය ලෝකේ උපන්නාව හතර දිනාට යම්කිසි ශක්තියක් තිබෙනවා දිව්‍ය ඥානෙ තිබෙනවා. හොඳයි. දැන් මේ හතර දෙනෙක් ඉන්නවා manuss ලෝකයේ පින්කමේ අඩු ශක්තිය ඇතුව හතර දෙනෙක් දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකයේ ඉන්නා වූ ඒ දෙවිවරුන් හතර දෙනාට ප්‍රතිසන්දිය ලබා දුන්නේ මේ දානමය පින්කමෙන්. හැබැයි ඒ දෙවියන් හතර දෙනාටම භවංග වෙන්නේ ඒ ප්‍රතිසන්දිය දීපු දානමය පින්කම තමයි. එතකොට බලන්න විපාක සිතක් භවංගය ඊළඟට මේ මනුස්ස ලෝකේ ඉන්නා වූ අයටත් මනුස්ස ලෝකයේ ප්‍රතිසන්දිය ලබන්ත පිහිට උනේ ඥානයේ අඩුවෙන් හරි තියාගෙන කරපු අර පින්කම. ඒ අයටත් විපාක සිත් හැටියට පහළ වෙන්නේ භවංග සිත් භවංග සිත. එතකොට දැන් මේ මේකේ අපි මෙහෙම හිතමු. මනුස්ස ලෝකේ ඉන්නා වූ එක්කෙනෙකුට යම්කිසි දෙයක් ගැන අහන්ට ලැබෙනවා. යම්කිසි දෙයක් ගැන අහන්ට ලැබෙනවා. සැපවත් දෙයක් ආහාරපානක් මොකක් හරි ලාභයක් ගැන අහන්ට ලැබෙනවා. එයාට ලෝභ හිතක් පහළ වෙනවා. එතකොට ලෝභ හිත පහළ වෙනකොට චිත්ත වීතියක් යනවා මේ කියාපු කතාවට අනුව චිත්ත වීතියේ ප්‍රථම දවණය අකුසල දෙවෙනි එක තුන්වෙනි එක අකුසල ඕකම ගිහිල්ලා හයවෙනි හිත අකුසල ඉතින් අකුසලෙන් පස්සේ අනන්ත ප්‍රත්‍ය ලබාගෙන හත්වෙනි එකක් පහළ වෙනවා. හත්වෙනි හිත පහළ වුණාට පස්සේ මේ කෙනාගේ හිත තදාරම්මන වෙන්නේ නැතුව භවංගයට යනවා. දැන් මෙයාට ලෝභ සිතක් පහළ වුණා. ලෝභ සිත මොන හිතක්ද? අකුසල් සිතක්. ඒ ලෝභ සිතේ හත්වෙනි හිතත් අකුසල්. හත්වෙනි ජවනය අකුසල්. ඒ ජවනය ළඟට ජවන හත්වෙනි ජවනයේ පහළ වෙලා නැති වෙලා කැඩිලා විනාශ වෙලා යන එකම එයාගේ හිත භවංගයටපත් වෙනවා. භවංග හිතක් වැඩ කරනවා. ඒ භවංග හිත මේට ඉස්සර වෙලා මනුස්ස ලෝකයේ මේට ඉස්සර වෙලා මනුස්ස ලෝකයේ අට දෙනා එක්ක සිද්ධ කරපු දානමය පින්කමේ විපාක හැටියට පහළ වෙන භවංග හිතයි. එතකොට ඒ භවංග හිත ඊට ඉස්සර වෙලා ජීවිතයේ කුසල් සිතක් වුණාට මේ වෙලාවේදී එයාට ඒක විපාකයක් ඒක නිසා ඒ භවංග හිත අව්‍යාපෘත හිතක්. ඒ භවංග හිතට තමයි අර අකුසල හත් වෙනි ජවණය අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. ආන්නේ එතකොට එතනක් වෙනවා අකුසල ධර්මයක් අභ්‍යාකට ධර්මයකට අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා කියන ධර්ම විද්‍යාවේ කල්පක්. දිවි ලෝකේ ඉන්නා වූ දෙවි කෙනෙකුටත් ওই විදිහේ සිද්ධියක් වෙනවා. නන්දන වනයේට යනවා. මල් එහෙම දකින්න ලැබෙනවා. ඒ වාගේම නන්දන වනයේට ගියා වූ දෙවි දේවතාවන්ට ඒ නන්දන උයනේ නන්දන වනයේ තිබෙන මල් දැකලා ලෝභ සහගත සිතක් පහළ වෙනවා. ඒ ලෝභ සහගත සිත අකුසල. ඒ ලෝභ සහගත සිත අකුසල් ජවනයක් හැටියට යනවා අර විදිහට සිත් පීඩියක් ඇවිල්ලා භවංග භවංග චලන උපච්ඡේද පංචද්වාර ආවජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිර්ණ වොත්තපන ඊට පස්සේ අකුසල් ජවන් යනවා ඒ අකුසල් ජවන් ගිහිලා කෙලවරේදී එයාගේ හිත භවංගයට යනවා. ඒ దేవතාවාගේ හිත. ඒ దేవතාවාගේ ඒ දිව්‍ය ලෝකේ ඉන්න භවංග හිත පෙර මනුස්ස ලෝකයේදී අර කලාව වූ පින්කමේ විපාක හැටියට පහළ වෙන්නා වූ භවංග හිතක්. ඒක නිසා එතන සිද්ධ වෙන්නේ හත්වෙනි දවනින් පස්සේ භවංගේ පහළ වෙනකොට අකුසලෝ ධම්මෝ අභ්‍යාකටස්ස ධම්මස්ස අනන්තර පච්චයේන පච්චයෝ කියලා. ඔය විදිහට manuss ලෝකේ හතර දෙනාටම දිව්‍ය ලෝකේ ඉන්න හතර දෙනාටම හතර අවස්ථාවකදී පහළ වෙන නිසා කුසල විපාක සිත් අටම භාංග වැඩ කරන නිසා ඒක මහා විපාක සිත් අට කියලා කියනවා. මහාග්ගත වශයෙන් උත් උහමයි. ඒ කියන්නේ රූපාවචර, අරූපාවචර, විපාක භවංග සිත් වලින් පස්සේ සිත් වලටත් ඕක වෙන්න පුළුවන් අවස්ථානුකූලව. ඒක හැබැයි මේ තදබල විදිහට ඔය අකුසල් සිත් පහළ වෙන්නේ නැහැ මේ බ්‍රහ්ම ලෝකයේ එහෙම උපදිනකොට. හැබැයි පොඩි යන්තම් හරි අනුසය හතරෙන් වශයෙන් හෝ වේවා ගෑවිච්ච ගතියක් තිබෙනවා නම් ආන්නේ කකුසල් සිතක් හැටියට තමයි ඒක දැන්දි ගලපන්නේ. ඊළඟට ඔය අකුසල 12න් අන්තිම ජවනය ඒ ප්‍රත්‍ය වෙන ආකාරය තමයි ওই විදිහට අපි මතක් කරේ. ලෝභ මූලයේ සදාරම්මණය කියන්නේ ඒක. ඊට පස්සේ දේශ මූලයත් එහෙමයි. ඊට පස්සේ අර මේ අනිත් මෝහ සම්බන්ධයෙන් යන කොටත් ඒත් එහෙමයි. දැන් එතකොට අපි අද අකුසල ධර්මයක් අකුසල ධර්මයකට අනන්තපත්තියෙන් පත්‍ය වෙන විදිහ කිව්වා අකුසල ධර්මයක් අව්‍යාපෘත ධර්මයකට අනන්තපත්තියෙන් පත්‍ය වෙන ආකාරය මතක් කළා ඊළඟට තව චිත්ත වීතියක් තිබෙනවා ඒ චිත්ත වීතියත් අපි පාලි භාෂාවේ අනුසාරයෙන් තේරුම් ගනිමු ඒ තමයි අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාපතස්ස ධම්මස්ස අනන්තර පච්චයේන පච්චය. අව්‍යාකෘත ධර්ම කියලා කියන්නේ මේ හරිය ගැන කතා කරනකොට අර මතක තියාගන්න අනාගතයට විපාක ශක්තියක් හදලා නොදෙන්නා වූ මේ වෙලාවේ නිකන් ක්‍රියාමාත්‍ර ස්වරූපෙන් ඉන්නා වූ පාළ වෙන්නා වූ පෙරසිතක විපාකයක් හිත පහළ වෙන සිත්වලට කියනවා අව්‍යාකෘතිය කියලා. දැන් දැන් බලන්න අපි චිත්ත වීතියක මැද කතා කළා. පළවෙනි ජවනය, දෙවෙනි ජවනය, 3 4 5 6 7 කතා කළා. ඊට පස්සේ 7න් 8ට සම්බන්ධ වෙන හැටි කතා කළා. හැබැයි චිත්ත වීතියක මුල හරිය කිව්වේ නැහැ. මුල හරිය කතා කළේ නැහැ. දැන් අපි ඒ වගේ තැනකට යනවා. චිත්ත වීතියක මුල් හරියට. දැන් බලන්න අපි හැම කෙනාම මොකක්වත් හිතන්නේ නැතුව බාහිර වශයෙන් අරමුණක් ගැන සලකන්නේ නැතුව හිතන්නේ නැතුව ඉන්නකොට අපිට ඇති වෙන්නේ දිගටෝම භවංග සිත් භවංග සිත් ඇති වෙන්න නම් නිද්‍රෝපගත වෙන්න ඕනේ දිගටම පහළ වෙන්න ක්‍රීහිත ක්‍රියාත්මක වෙන්න නම් සිත ක්‍රියාත්මක වෙනකොට ක්‍රියාත්මක සිත්වල මේ ඔය අව්‍යාකෘත ධර්ම ස්වභාවය ටිකක් තියෙනවා දැන් අපි බලමු මේක. දැන් අපි නිදාගෙන ඉන්නකොට දිගටම භවංග යනවා. පළවෙනි භවංගෙන් දෙවෙනි භවංගයට. පළවෙනි භවංගයත් අව්‍යාකෘතයත් දෙවෙනි එකත් අව්‍යාකෘතයත් තුන්වෙනි එකත් අව්‍යාකෘතය හතරත් පහත් හයත් හතක් විනාඩි 15ක් පැය භාගයක් පැයක් දිගටම හීන දකින්නේ නැතුව යම්කිසි මිනිසෙක් නිදාගෙන හිටියෝ. ඒ මිනිස්යාගේ දිගටම යන්නේ භවංග සිතේලියා. ඒ භවංග සිත් තේලියේ පළවෙනි භවංගෙන් දෙවෙනි එකට දෙවෙනි භවංගෙන් තුන්වෙනිට ওই විදිහට ඔක්කොම ඇවිල්ලා භවංග සිත් අව්‍යාකෘත නිසා අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අනන්තර පච්චයෝන පච්චයෝ කියන ධර්මය ගැලපෙනවා ආ සිද්ධ වෙනවා මේ භවංග සිත් පීඩී දිගේ ඊළඟට තිබෙනවා අපි හිතමු භවංග වලින් කැඩිලා හිත බාහිරයට එනවා. මනෝද්වාරික වශයෙන් හෝ අන්තද්වාරික වශයෙන් එළියට එනවා ක්‍රියාත්මක වෙලා. එළියට එනකොට භවංග භවංග චලන භවංග සිත භවංග චලන සිතට ආම්‍යාකෘත ධර්මයක් හෙච්චපත්ති වෙනවා අනන්තපත්ති භවංග චලනී උපච්ඡේදයට අව්‍යාකෘතෙන් අව්‍යාකෘතය ඊළඟට භවංග උපච්ඡේදයෙන් පංචද්වාරාවජනය අව්‍යාකෘතෙන් අව්‍යාකෘතය පංචද්වාර ආවජ්ජනයෙන් ඊට පස්සේ ඇති වෙනවා මේ චක්ක විඥානේ අව්‍යාකෘතෙන් අව්‍යාකෘතයක්. චක්කු විඥාණයෙන් සම්පටිච්ඡනේත. අව්‍යාකෘතෙන් අව්‍යාකෘතයක්. සම්පටිච්ඡනයෙන් සම්තිරණේ සම්තිරණයෙන් වෝතපණේට. අව්‍යාකෘතෙන් අව්‍යාකෘතයක්. මේ ටික හැම තැනම හලවෙන්නේ අව්‍යාකෘත ධර්මයෙන් අව්‍යාකෘත ධර්මයකට තමයි තියෙන්නේ. ඒක නිසා මේ ධර්ම අව්‍යාකෘත ධර්මයකින් අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අනන්තර පච්චේන පච්චය. ඔය හැම තැනකම පළවෙනි සිතෙන් දෙවෙනි සිතට පොඩි අමුතු කියන හැකි පෙන්නන්ට බැරි අමුතු විදිහේ print out එකක් තල්ලුවක් ශක්තියක් නිකන් වද්දාගෙන යනවා. කෑමයි කෑමවල තිබෙන්නා වූ ප්‍රශ්නයයි අපි හිතමු කේක් කෑල්ලක්. එහෙම නැත්නම් ස්පන්චි එකක් කියන්නේ. ස්පන්චි මොනහරි. හොඳට පෝරණුවේ තිබලා ගත්තා. හැබැයි අපි ගන්නකොට ඒ පෝරණුවේ තිබිච්ච අමුතුම ප්‍රශ්නේ ගතියක් අර එකට වැටෙන අපි කනකොට රස්නේ ගතිය වෙනයි කෑම එක වෙනයි. අපි හිතමු මෙහෙම. ස්පංචි එක රස්නේ තිබෙන ස්පංචි එක අපි කොළයක් කොළයක් උඩින් තියෙනවා. කොළයකට ගත්තාම ඒ ස්පංචීකී තිබෙන්නා වූ සුවඳක් ස්පංචීකී තිබෙන රසණයක් ස්පංචීකී තිබෙන්නා වූ යම්කිසි ගුණයක් අර කොළයට ඇද ගන්නවා ගාහණය කර ගන්නවා වද්ද ගන්නවා අනන්ත ප්‍රත්‍යයක් තුන් ඔය වගේ පළවෙනි සිතෙන් දෙවෙනි සිතට මොකද්ද ශක්තිය අමුතු විදිහේ ගුණයක් ලබා දෙනවා ඇයි මේ පළවෙනි සිත එහෙමනම් දෙවෙනි සිතට ඒ ශක්තිය ලබා දෙන්නේ හේතුව එහෙම ලබා දෙන්න පුළුවන් ශක්තිය ඒකේ තියෙන නිසායි. ඒක නිසා කියනවා පළවෙනි එකෙන් දෙවෙනියට දෙන ඒ ශක්තියට අනන්තර පත්‍ය ශක්තිය කියලා මේ විස්තරයේදී. එතකොට ඔකේ තිබෙනවා කරුණු දෙකක් තේරුම් ගන්න. එකක් තමයි සත්‍ය ශක්තිය තියෙන හිත අනිත් එක තමයි ලබා ගන්න. හැම වෙලෙම දෙවෙනි සිත හැම වෙලෙම දෙවෙනි සිත තමයි ප්‍රත්‍ය උප්පන්න වෙන්නේ පළවෙනි එකෙන් ගැම්මක් අරගෙන පළවෙනි එකෙන් ශක්තියක් අරගෙන උපදින්නා වූ ඒ දෙවෙනි සෑම සිතක්ම ප්‍රත්‍ය උප්පන්නයක් හැටියට තමයි සඳහන් වෙන්නේ. ඔය කතාව බලාගෙන ගියාම ගොඩාක් තියෙනවා මේ දිගට තියෙනවා ඔය භවංග පහළ වෙන තැන ප්‍රතිසන්දිසිත ප්‍රතිසන්දියෙන් පස්සේ භවාංග. ඊට පස්සේ මේ පළමුවෙන් පළමුවෙන් ඇතිවෙන්නා වූ භවාංග. ඔය මම කියපු හැටියට සියලුම දේවල් විපාක ක්‍රියා සෑම දෙයක්ම ඔය විදිහට එකින් එකට එකින් එකට මේ අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා මේ කිව්වේ අව්‍යාකෘත ධර්ම අව්‍යාකෘත ධර්මයන්ට මේ ප්‍රත්‍ය වෙන ආකාරයයි ඊළඟට මේ තව තිබෙනවා මේ ගොඩාක් තිබෙනවා ඒකේ දැන් මේ ටික මේ කියාපු ටික හිතේ පින්තූරගත කරගන්න පුළුවන් නම් මේ ටික හිතින් දරා ගන්න පුළුවන්කම තියෙනවා නම් මේ පින්වතුන්ට පුළුවන් හොඳට අනිත් ඒවා තේරුම් ගන්න. මේකේ තියෙනවා තව විස්තර කිරීම ටිකක් දාලා අපි ඒකත් පොඩ්ඩක් සලකලා බලමු. එක විස්තරයක් මේ විදිහට පාලියෙන් කියලා දෙනවා. ඒ තමයි පුරිමා පුරිමා විපාක අභ්‍යාකත ක්‍රියාභ්‍යාකත කන්දා පච්චිමානම් පච්චිමානම් විපාක ව්‍යාපතානම් ක්‍රියාව්‍යාපතානම් කන්දානම් අනත්තර පච්චේන පච්චේ. හොඳට බලන්න මේකේ තිබෙන්නේ විපාක අව්‍යාකෘත જાතියක් තියෙනවා. විපාකයක් තමයි හැබැයි අව්‍යාකෘතයක්. භවංගයේ ඇවිල්ලා විපාකයක් අව්‍යාකෘතයක්. භවංග චලන උපච්චේදී හරියි. ඊළඟට චක්කු විඥාන විපාක ව්‍යාකෘතයක්. ඊළඟට සංකීර්ණ සම්පටිච්ච විපාක ව්‍යාකෘත. ඊට පස්සේ වොත් මේ සදාරම්මන විපාක ව්‍යාකෘත. ඊළඟට මේ පළමුවෙන් පළමුවෙන් පහළ වෙන්නා වූ විපාක අව්‍යාකෘත යෝ දෙවනුවට දෙවනුවට පහළ වෙනකට අනන්ත ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා කියලා කියනවා. භවංගං ආවජ්ජනාය අනන්තර පච්චයේන පච්චයෝ දැන් බලන්න මෙතන අපේ පින්වතුන්ට මීට කලින් මේ කතාව අපි යන්තම් මතක් කරලා තිබෙනවා පංචද්වාර ආවජ්ජන සිත තිබේ චිත්ත වීතියක හතරවෙනි එතකොට මේ ඒකට කියනවා ආවර්ජන සිත කියලා. මනෝද්වාරයත් ආවර්ජන සිත. පංචද්වාරයත් ආවර්ජන සිත. එතකොට මේ මේ මේ පංචද්වාරාවර්ජනය මනෝද්වාරාවර්ජන සිත් දෙකම ඒරැවිල්ලා ක්‍රියාමාත්‍ර සිත් පමණයි. ඒක විපාකයක් නෙවෙයි ක්‍රියාමාත්‍ර සිත්. ඒක නිසා ඒවට කියනවා ක්‍රියා අව්‍යාකෘත ධර්ම කියලා. ක්‍රියා අව්‍යාකෘත ධර්ම. හේතුව මේ ඒ දෙකේම යම්කිසි මට්ටමක චෛතසික ධර්ම ටිකුත් වැඩ කරනවා. චෛතසික ධර්ම ටිකක් වැඩ කරනවා. මනෝද්වාරෙත් එහෙමයි මනෝද්වාර අවජනයත් එහෙමයි පංචද්වාර අවජනයත් එහෙමයි. ඒවා ක්‍රියා අව්‍යාපෘතය. හැබැයි ක්‍රියා අව්‍යාපෘතයන්ට කලින් පහළ වෙච්ච භවංගියත් අව්‍යාකෘත තමයි. එහෙනම් ඒකේ වෙනස මොකද්ද? භවංගය ඇවිල්ලා විපාක අව්‍යාකෘතයක් ආවර්ජනයේ සිට ඇවිල්ලා ක්‍රියා අව්‍යාකෘතයක්. ඒක නිසා කියනවා පොරිමා පොරිමා විපාක අභ්‍යාකත ක්‍රියාභ්‍යාකත කන්දා පච්චමානම් පච්චමානම් විපාක අභ්‍යාකතානම් ක්‍රියාභ්‍යාකතානම් කන්දානම් අනන්තර පච්චේන පච්චයෝ කියලා ඔක්කොම ටික එකට අල්ලලා තමයි කියන්නේ. ඒ කියන්නේ පංචද්වාරාවජනෙන් පස්සේ ඊට කලින් භවංගං ආවජ්ජනාය අනන්තර පච්චේන පච්චයෝ. භවංග සිත විපාකයක් ආවර්ජන සිතට අනන්ත ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා. ඊට පස්සේ මේ දැන් රහතන් වහන්සේලාගේ බැලුවොත් රහතන් වහන්සේලාගේ තිබෙනවා ක්‍රියාසිත. රහතන් වහන්සේලාගේ ක්‍රියාසිත එකින් එකට එකින් එකට දිගටම යන්නේ ක්‍රියාවෙන් ක්‍රියාවට අව්‍යාපෘත ධර්මයෙන් අව්‍යාපෘත ධර්මයකට මේ අනන්ත ප්‍රත්‍යම් ප්‍රතිවිවි ප්‍රතිවිවි සමයයන් රාතන් වහන්සේ රාතන් වහන්සේ යම්කිසි රූපයක් දිහා දකිනකොට උන්වහන්සේට පහළ වෙනවා ජවන්සිට කියලා જાතිය. හැබැයි උන්වහන්සේගේ ජවන්සිට වල චේතනාව හරියම්මකට ක්‍රියාත් කරන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ජවන් සිත් තියෙනවා. හැබැයි චේතනාව ඒකේ කර්ම හදන්නේ නිකම්ම නිකම් දැරන් සිත් හැටියට. නිකම් වඳ සිත් හැටියට. කර්ම හදන්නේ නැති සිත් හැටියට ඒ ජවන් සිත් වලට එතකොට ඒවා ක්‍රියාමාත්‍ර සිත් පමණයි. ඒක නිසා රහතන් වහන්සේගේ යමක් බලනකොට රහතන් වහන්සේ යමක් අහනකොට ඒ වගේම රහතන් වහන්සේ යමක් හිතනකොට කියනකොට පහළ වෙනවා සිත්. ඒ ඔක්කොම සිත් පේලි පේලි 17 17 17 පහළ වුණත් ඒ සියල්ලක්ම ඒ සියල්ලක්ම ක්‍රියාසිත. අව්‍යාකෘත ධර්ම අව්‍යාකෘත ධර්මයන්ට අනන්ත ප්‍රත්‍යයෙන් පත්‍ය වී පත්‍ය වී පිහිටන තැනක් තමයි ඒ. ඒ වගේම උන්වහන්සේලා ඵල සමාපත්තියට සම්බන්ධ කොටත් ඒයින් නැගිටින කොටත් ඇතිවෙන්නා වූ ස්වභාවයන් ඒ. ඊළඟට මේ Nirodhe සමාපත්තියට හරි ඵල සමාපත්තියකට හරි යනවා නම් ඒ හැම තැනකදීම උන්වහන්සේලාට කවදාකවත්ම කුසල් සිත් පහළ වෙන්නේ නැහැ. ඒ සෑම තැනකදීම ඇති වෙන්නේ ක්‍රියාවෙන් ක්‍රියාවට යන එකක් ඒ වගේම විපාක ක්‍රියා විපාක අව්‍යාකෘත ක්‍රියා අව්‍යාකෘතය. ඉතින් මේ මේ ධර්ම කාරණය අපි ওই විදිහට තේරුම් ගනිමු මතක තබා ගනිමු. තවත් එකක් තිබෙනවා. ඒ තමයි ඊළඟ චිත්ත ඔවිතිය. ඒක 6. සාමාන්‍යයෙන් එක එක මේ මේ විස්තර කරනකොට සිත් තේරි ගැන කියන විග්‍රහාත්මක විසර්ජනාවාර සමහර ඒවාට 10 වෙන සමහර ඒවාට තියෙන්නේ 7යි. මේ අනන්ත ප්‍රත්‍යයට තියෙන්නේ 7යි. හයවෙනි කියන මෙහෙම. අව්‍යාකතෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අනන්තර පාච්චය එන පාච්චය. අව්‍යාකෘත ධර්මයක් කුසල ධර්මයකට අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවලු. කොයි හරියද මේ කියන්නේ? මේ කියන්නේ පළවෙනි ජවණයයි ජවණයට මුලින්. පළවෙනි ජවණේ හරිය කියන්නේ. පළවෙනි ජවණේ ඇවිල්ලා කුසල ධර්මයක්. ඔව් පින් සිත් වල. කුසල් සිත් වල. මේක රහතන් වහන්සේගේ ගැන කතාවක් නෙවෙයි. මේක සාමාන්‍යයෙන් මීට මෙහා පැත්තේ රහත් භාවයට ගියේ නැති අනාගාමින් වහන්සේලාත් ඇතුළුව ප්‍රත්‍යජන ආර්ය උන්වහන්සේලාගේ සිත්. පළවෙනි වණේට කලින් තිබ අව්‍යාකෘත ධර්මයක්. මොකද්ද? වොත්තපණය හරි මනෝද්වාර ආවර්ජනය හරි. මනෝද්වාරිත සිත් යනනම් මනෝද්වාරාදී. පංචද්වාර ආවර්ජන සිත් යනනම් වොත්තපණය. මේකට කියනවා අව්‍යාකෘත ධර්මයක් කියලා. ජවණයට කලින් තියෙන ඔත්තපන සිත. අව්‍යාකෘත ධර්මයක්. මේ අව්‍යාකෘත ධර්මයට පස්සේ පහළ වෙන්නේ මොකද්ද? පළවෙනි ජවණය. ඒක පිංසිතක්. ඒක කුසල්සිතක්. එතකොට ඒකේ සම්බන්ධය පළවෙනි අව්‍යාකෘත ධර්මයෙන් ඒ කියන්නේ ජවනයේ කලින් පහළ වෙන්නා අව්‍යාකෘත ධර්මයෙන් කුසල ධර්මයක යම්කිසි ශක්තියක් පත්‍යක් ලබා දෙනවා. ඒක නිසා කියනවා අභ්‍යාපතෝ ධම්මෝ කුසලස ධම්මස්ස අනන්තර පච්චයේන පච්චයෝ කියලා. මේක පින් කරන අවස්ථාවේ කුසාසිත පහළ වෙන අවස්ථාවේදී ඇති වෙන සිද්ධිය. එතකොට මනෝද්වාරාව ජනයයි වොත්තපණයයි දෙක. ඊළඟට තව එකක් තිබෙනවා. ඒ තමයි හත් වෙනි එක. අභ්‍යාකසෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස අනන්තපච්චේන පච්චේ. ඔය කිව්වේ ඉස්සෙල්ලා කිව්වේ කුසලය. දැන් කියන්නේ අකුසලය. අකුසල් චිත්ත වීති එකත් ওই විදිහයි. අකුසලයක් පහළ වෙන්න කලින් අකුසල් ධවණය පහළ වෙන්න කලින් පහළ වෙනවනේ වෝත්තපන සිත. එහෙම නැත්නම් මනෝද්වාර ආවර්ජන සිත. ඒ වොත්තපන සිත හරි. මනෝද්වාර ආවජන සිත හරි. ඊළඟ ජවණයට පළවෙනි ජවණයට අව්‍යාකෘත ධර්මයක් හැටියට තමයි උපකාර වෙන්නේ. අනන්ත ප්‍රත්‍යයෙන් පත්ති වෙන. මේ අකුසල සයිද්දේ. අභ්‍යාකතෝ ධම්ම අකුසලස්ස ධම්මස්ස අනන්ත පච්චයේන පච්චය. එතකොට මේ හැම සම්දිස්ථානයක්ම ඒ කියන්නේ ලස්සනට කියලා තියෙනවා. කුසල ජවන් කුසල ජවණයකට අනන්තර ප්‍රත්‍ය වෙන විදිය. අකුසල ජවණයක් අකුසල ජවණයකට ප්‍රත්‍ය වෙන විදිය. චිත්තපී චිත්ත වීතියේ අවසාන ජවනයේ හන්දිය. කුසලයක් අව්‍යාකෘතයකට අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන විදිය අකුසලයක් අව්‍යාකෘතයකට අනන්තට ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන විදිය. ඊට පස්සේ ජවන්වලට කලින් වැඩ කරන කොහොමද අව්‍යාකෘතයක් කුසලයකට අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ කොහොමද අව්‍යාකෘතයක් අකුසලයකට අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ ඒකත් කිව්වා ඊට පස්සේ කොහොමද අව්‍යාකෘතයක් අව්‍යාකෘතයකට විසර්ජනා වාර තේලි හතක් ගොනු කරලා මේකේ තිබෙනා වූ අනන්ත ප්‍රත්‍ය ශක්තිය ක්‍රියාත්මක වෙන විදිය අපිට පහදලා දෙක තිබෙනවා. ඉතින් අපි භාවනාවක් හැටියට මේක අහන්න ඕනේ, හිතන්න ඕනේ, ඒ වගේ මෙනෙහි කරන්න ඕනේ මේ හිතවල සම්බන්ධය කියන එක අපිට ඈත අතීතයේ ඉඳලා මේ මොහොත දක්වාම ගලාගෙන ආපු සාංශාරික සිත් පෙලක් සිත් පෙරහැරක් එකින් එකට එකින් එකට ආපු එකක් තියෙනවා. නිරෝධ සමාපත්තියට සමවැදෙලා නැහැ. සමහර වෙලාවට අපිට කියන්න බෑ අපි කොහේ හරි ඈත අතීතයක මොකක් හරි ඔය හේතුවක් නිසා අපි මේ අසඤ්ඤ තලයට ගියාද කියලා අපිට එහෙම කියන්න බෑ. අසඤ්ඤ තලයට ගියා නම් එතන සම්බන්ධයක් තියෙනවා මේ කල්ප 500ක් ඉඳලා ප්‍රතිසන්දිය ගන්න තැනට සම්බන්ධතාවයකට. නිරෝධ සමාපත්තියට නම් සමවැදිලා නැහැ කියලා විශ්වාසයි රහත් නොවි නිසා. එතකොට අපි අතීත සංසාරයේ ඉඳලා මේ ආපෝ හිත් වේලියේ ඒ පළවෙනි සිතෙන් දෙවෙනි සිතට ලබා දීපු යම්කිසි දෙයක් දෙවෙනි සිත හැම වෙලෙම එක්කාසු කරගෙන අරගෙන ඇවිල්ලා තිබෙනවා. ඒ ඒ වගේ එකක් නෙවෙයි. ගොඩක් තිබෙනවා. ඒ ගොඩේ එක ಗುಣ ශක්තියක් තමයි මේ අනන්ත ප්‍රත්‍ය හැටියට මේ විස්තර කරලා තියෙන්නේ. ඒ නිසා මේකේ අනන්ත ප්‍රත්‍ය වේලා තිබෙනවා එක එක විදිහට අතීතයේ ඉඳලා මේ මොහොත දක්වාම හැබැයි ඒ අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ ළඟම තියෙන හිතට මිසක එකක් ස්කිප් කරලා නෙවෙයි. හිතක් ස්කිප් කරලා කරන්නේ. හැබැයි හරියටම ඊ ළඟට තිබෙනා හිත. හැබැයි ඊළඟට තිබෙන හිත කාල වශයෙන් දුර වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට පහළ වෙන හිතට මේකේ ආනුභාවය ලබා දෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ පාරමී ගුණයන්ගෙන් පිරි ඉතිරි ගියා වූ දැබෙලෙන උන්වහන්සේගේ ඒ ඥානින් පිරිච්ච හිත උන්වහන්සේගේ නුවණින් මෙන්න මෙහෙම දෙයක් මේ හිතක් හිතකින් හිතකට මේ යන ස්වභාවයක් හිතකින් හිතට බලපාන ගතියක් තියෙන බව උන්වහන්සේ දැනගත්ත දැක්ගත්ත අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේගේ නුවණ යොදලා මේක තව විස්තර කරලා තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැඩේ ඒකෙන් බොහෝම අල්ප මාත්‍ර බොහෝ පුංචිම පුංචි කොටසක් තමයි අපි මේ සාකච්ඡාවකට එක්කාසු කරගන්නේ. ඒ නිසා අනන්ත ප්‍රත්‍ය පිළිබඳව මෙන්න මේ විදිහට විසර්ජනා වාර හතක් වෙනවා ඒ හතින් මේ ටික අපිට ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පහදලා තිබෙනවා ඒ නිසා මේ වෙලාවේ මේ පින්වත් හැමදෙනාම ඒ දහම් කොටාසය ඇසුවා ඒට අනුව හිතුවා මෙනෙහි කරා මේ තුලින් උපදවාගත්ත ඉපදුන්නා වූ දැනුව වූ නොදැනුවත් සිත්ගත්තා වූ ඒ සියලුම කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන් හැම දිනාටම සමත භාවනාවන් වැඩේවා විපස්සනා භාවනාවන් වැඩේවා මේ කියන්නා වූ ධර්ම කරුණු තේරුම් ගන්නට ලැබේවා සංසාරේ අතරමං වෙන්න නැතුව ලෙහෙසියෙන් පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයට උටගෙන බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා අවබෝධය කොට ගත්තා වූ සදාකාලික සැප ඇති නිර්වාණ ධාත්වයෙන් නිවී සැනසී මේ හේතුඵල සංසාර සමුදායෙන් ගොඩ වී නිවෙන්ට සැනසෙන්න ලැබේවා නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ අවබෝධය කර ගැනීම පිණිස මෙපින් හේතු වාසනා වේවා කියලා බොහෝ මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම පිරුවන් කරනවා. ප්‍රමාණයෙන් හොඳයි කල්‍යාණ මිත්‍රේනි අද ස්වාමීන් වහන්සේ පැහැදිලි කර ධර්ම කරුණු වලින් තවදුරටත් පැහැදිලි කරගන්න යමක් තියෙනවා නම් දැන් අවස්ථාවක් තියෙනවා ප්‍රශ්න වලින් හෝ අදහස් වලින් එකතු වෙන්න. සර්වන් සරණයි. ටික වෙලාවක් අපිට සාකච්ඡාවක් කරන්න පුළුවන් වෙයි අද. ප්‍රශ්න නැති හැටයක් තමයි පේන්නේ කවුරුවත් කතා කරන්නේ නැහැ ඊට වඩා ප්‍රශ්නයක් තියෙනවා මේ අපි මේ කියපු දේවල් මේ කියන්නේ මොනවාදයි කියලා තේරෙනවාද කියන ප්‍රශ්නෙට මතුවෙනවා අපේ පින්වතුන් ඒක කිව්වොත් හොඳයි මේක මේ අනන්තර ප්‍රත්‍ය කියන එක පේන දෙයක් නෙවෙයි රූපමය වශයෙන් ඒ වාගේම ඒක ඇවිල්ලා මේ ඇත්තට හිතකුත් නෙවෙයි අනන්ත ප්‍රත්‍ය කියන එක හිත නෙවෙයි අනන්ත ප්‍රත්‍ය කියලා කියන්නේ චෛතසිකයකුත් නෙවෙයි ඒ හිත්වල චෛතසික ධර්මවල තිබෙන්නා වූ තවත් අමුතුම විදිහේ මේ ಗುಣ විශේෂයක් තමයි ඔය අනන්ත ප්‍රත්‍යයෙන් විස්තර කරන්නේ. හිතත් නෙවෙයි චෛතසිකත් නෙවෙයි රූපත් නෙවෙයි නිර්වාණයත් නෙවෙයි මේ අනන්ත ප්‍රත්‍ය කියලා කියන්නේ සිත්වල සහ චෛතසික ධර්ම වල තිබෙනා වූ තවත් සූක්ෂම වූ අමුතුම විදිහේ බලපෑම් ගුණ විශේෂයක්. හැබැයි හිත නැත්තම් හිතක් නැත්තම් අනන්ත ප්‍රත්‍යය කියන එක වැඩ කරන්ට හිතින්ට ක්‍රියාත්මක වෙන්න තැනක් නැහැ. හිතක් නැත්නම් චෛතසික නැත්නම් අනන්ත ප්‍රත්‍යයට ඉන්න තැනක් නැහැ. සිවෙන තැනක් නැහැ. ඒක නිසා නිර්වාණ ධාතුවේ මේක පිහිටන්නේ. නිර්වාණ ධාතුව ඇති වෙන්නේ නැති වෙන එකක් නෙවෙයි, සිත් චෛතසික නෙවෙයි. ඒක නිසා අනන්ත ප්‍රත්‍යය තියෙන්නේ චිත්ත චෛතසික ධර්මයන්ගේ පමණයි. රූපවලත් මේක හිතින්නේ. ඉතින් මොන හරි තියෙනවා අහන්න පුළුවන් නැත්නම් අපිට අදට අවසන් කරන්නටත් බැරි වෙන එකක් නැහැ. අවසරයි අවසරයි ස්වාමීන් වහන්ස බොහොම පිං ඔබ වහන්සේට ස්වාමීන් වහන්ස මට ප්‍රශ්න කීපයක් ඇති වුණා මේ අව්‍යාකතෝ ධම්මෝ අව්‍යාකතස ධම්මස්ස අනන්තර පච්චේන පච්චය කින්තන ස්වාමීන් වහන්සේ. එතකොට දැන් නිදාගෙන හිටින වෙලාවක හීන දකින්න නැති වෙලාවක ස්වාමීන් වහන්සේ පංචද්වාර වර්ජන සිතක් ඇති වෙනවද කියලා හිතුණා. ඊළඟට ස්වාමීන් වහන්සේ ජවන් සිත්වල විතරක් නෙමේ මේ අනිත් සිත්වලත් බීතියක අනිත් සිත්වලත් අනන්තර ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙන අවස්ථාවක් කියලා ඒක හිතුනේ. ඒක ගැන පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්න ඕනේ ඒ අව්‍යාකට ධම්ම අව්‍යාකටස ධම්මස්ස කියන එක පොඩ්ඩක්. තෙරුවන් සරණයි. අපි නිදාගෙන ඉන්න වෙලාවේදී පහළ වෙන්නේ හොඳටම නිින්ද ගියොත් අව්‍යාකෘත ධර්ම පහළ වෙනවා ඒ භවංග සේ. හැබැයි දකින දකින වෙලාවේදී අපිට මනෝද්වාරික සිත් වලින් තමයි බොහොම දුර්වල පහේ. ඒ කියන්නේ හරියට ගලපා ගන්න බැරි ඉතා එක් මතකයේ කඩා වැටෙන මේ පහළ වෙන්නේ මේ කියන්නේ එතන දුර්වල සිත් කළ තිබෙනවා මේ අව්‍යාකෘත වලින් මනෝද්වාරික දෙයක් ඉතින් හිතේට තියෙන්න බෑ පක්කාරේ මොකද ක්‍රියාසිත වලින් යන්න බෑනේ ඉතින් ඒක නිසා එතෙන්ට ඒ දැන් අපි හීනෙන් කනවා හීනෙන් බය වෙනවා හීනෙන් දුවනවා ඒවා පහළ වෙන්න ඒ ක්‍රියා ඒ ඒවට සුදුසු දුර්වල පහේ එක දෙක හරි පහළ වෙන්න ඕන Java. එතකොට සමහර මේ ඒ වගේ කර්ම ශක්තිය හීනයක් කරනවත් හීනෙන් දානි දුන්නත් එහෙම ඇත්ත වශයෙන්ම කෙනෙකුට හිතන්න පුළුවන් පිනක් සිද්ධ වෙනවාද ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්න පුළුවන් හැබැයි ඒවා හතරම් නිකම්ම හීනෙන් කරපු පින්නේ සමහර අය බය වෙලා තිබෙනවා ඒ බය තිබෙනදායි කියලා කියන්නේ දේශජවන්නේ මනෝද්වාරික ඒවා හීකෙන් සමහර ඒවා මතකයි. ඉතින් එහෙමත් තියෙනවා. එතකොට අව්‍යාකෘත අව්‍යාකෘත ධර්ම මේ අව්‍යාකෘත ධර්මයකට බලපානවා කියලා කියන්නේ ජවණයෙන් කැඩිලා ඒක නිදාගෙන ඉඳද්දි හෝ වේවා අවදියෙන් ඉඳද්දි හෝ වේවා අරමුණක් ඉදිරිපත් වුණාන් පස්සේ හිත ජවණයෙන් මිදිලා ජවන් රාශියෙන් මිදිලා ක්‍රියාත්මක සිත්වලට එනවා. ක්‍රියාත්මක සිත් වෙනකොට එනකොට එන්නේ භවංග භවංග චලන. එතකොට විපාකයෙන් විපාකයට. අව්‍යාකෘතයෙන් අව්‍යාකෘතයකට. ඊට පස්සේ භවංග චලනයෙන් භවයාංග උපච්ඡේදයට. විපාක විපාක අව්‍යාකෘතයෙන් විපාක අව්‍යාකෘතයකට. ඊට පස්සේ භවංග චලනයේ භවංග උපච්ඡේදයෙන් ඊට පස්සේ මනෝද්වාර ආවර්ජණයකට. එතකොට විපාක ව්‍යාකෘතයෙන් ක්‍රියා ව්‍යාකෘතයකට. ඒ පංචද්වාර ආවර්ජණය පැත්තට යනවා නම් හොඳට ඇහැරලා ඉන්න වෙලාවෙදී ඊට පස්සේ එන්නේ භවංග චලනයේ ක්‍රියා භවංග චලනය කියන්නේ විපාක ව්‍යාකෘතයක් විපාක ව්‍යාකෘතයෙන් පංචද්වාර ආවර්ජන කියන ක්‍රියා ව්‍යාපෘතේට ක්‍රියා ව්‍යාකෘතෙන් ආය විපාක ව්‍යාකෘතය. ඒ කියන්නේ චක්කු විඥානයක් පහළ වෙනවා නම් ඒක විපාකයක්නේ. විපාක ව්‍යාකෘතය. ඒකට ක්‍රියා ක්‍රියා ව්‍යාකෘතය කියනා වූ පංච පංචද්වාරාව දිනේ කියනා වූ ක්‍රියා අව්‍යාකෘතයෙන් චක්කු විඥානය කියනා වූ විපාක ව්‍යාකෘතයකට නැවතෙනවා. විපාක ව්‍යාකෘතයෙන් නැවත විපාක ව්‍යාකෘතයකට. තව සම්පටිච්චන සම්තිරණ ඊට පස්සේ විපාක ව්‍යාකෘතයෙන් වොත්තපන ව්‍යාකෘතය කියන්නේ නැවත ක්‍රියාවක්. ඔය විදිහට තමයි මේක මේ ඒ හරිය තමයි දිගට ඔය අව්‍යාකෘත අව්‍යාකෘත ක්‍රියාත්මක වෙන්නේ. රහතන් වහන්සේගේ හිතේ ගත්තයින් පස්සේ හැම තැනම තියෙන්නේ අව්‍යාකෘත. මයිලා ශ්‍රීමති මහත්මයේ ප්‍රශ්නයට පිළිතුරු ලැබුණයි කියලා ස්වාමීන් වහන්සේ කෙටියෙන් ප්‍රශ්නයක් මතු කරන්නම් අර අකුසලෝ ධම්මෝ අභ්‍යකටස්ස ධම්මස්ස අනන්තර පච්චේන පච්චෝ කියන තැනදී අපි දන්නවා අකුසල ධර්ම කිව්වහම අකුසල සිත් 12 වගේම ඒ වගේම ඒ අකුසල සිත් චිත්ත වීතිවල ඇති වෙන අන්තිම ජවනය තමයි එතනදී සලකන්නේ ප්‍රත්‍ය වෙන හැටියට අකුසල ධර්ම ප්‍රත්‍ය වෙන අකුසල ධර්ම හැටියට එතෙන්දී ප්‍රත්‍යুৎපන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයේ හැටියට සඳහන් වුණා එක් අවස්ථාවකදී මේ මහග්ගත විපාක සිත් නවේ කියලා සාමාන්‍ය. එතෙන්දී තේරුම් ගත්තේ අර අපි කියනවා මේ භවනිකාන්ති කියලා කිය යම් භවයක <clears throat> ප්‍රතිසන්දිය ගත්තට පස්සේ ඒ භවයේ කෙරෙහිම දක්වන යම් කිසි ලෝභ සහගත වගේ ගතියක් තියෙනවා නම් ඒක එතනදී ලැබෙන ලෝභසිත කියලා හිතුණා. ඒ ලෝභසිත ඇතිවන චිත්ත වීතියේදී අවසානයේ ජවණයෙන් පස්සේ ඇතිවෙන මහත්ගත විපාක සිතක් කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මම හිතනවා අපි චුත්කනත් වහන්සේ කලින් සඳහන් කරපු අවස්ථාවේදී චුත්තිය සිද්ධ වෙන වෙලාවෙත් යම්කිසි ආකාරයකින් කාමාවචර චිත්ත වීතියක් අවසානයේදී සිද්ධ වෙන්නේ කියන එක. ඒ අවස්ථාවලදීත් ඒ කාමාවචර චිත්ත වීති අවසානයේදී ඇති වෙන මේ විපාක මහාගත විපාක භවංගය කියලා හිතනවා ස්වාමීන් වහන්සේ ඒ විදිහට සැලකුවොත් නිවැරදිද කොහොමද ස්වාමීන් වහන්සේ ඒක විස්තර කරගන්නේ කියලා ස්වාමීන් මේ මහාගත සිත් කියලා ගත්තෙන් පස්සේ අපිට මහාගත සිත් නම් මෙයක් තිබෙනවා විපාක රූපාවචර ධානා ක්‍රමයේ හැටියට පහත් අරූපාවචර ධානා ක්‍රමයේ හැටියට හතරක් යම්කිසි කෙනෙක් මිය පරලෝ ගිහිල්ලා බ්‍රහ්ම ලෝකයේ උප්පත්ති වශයෙන් රැඳුනාම එයාට ඒ ඒ භවවලට රූපාවචර හෝ අරූපාවචරය භවංග සිත වන්නේ ඒ ප්‍රතිසන්දි සිතයි එතකොට ප්‍රතිසන්දිය ගන්න අවස්ථාවේදී හැම එක්කෙනාටම පහළ වෙනවා ප්‍රතිසන්දිය කියලා කියන්නේ අව්‍යාකෘතයක්නේ. හැම එක්කෙනා භව නමේම අව්‍යාකෘතයක්. එතකොට අව්‍යාකෘතයෙන් නම ස්ථානයක ස්ථාන නමයක නව දිනක් පහළ වුණොත් එහෙම කරපු භාවනා කර්මස්ථාන වල හැටියට ඒ නව දෙනාගේම ප්‍රතිසන්දිය අව්‍යාකෘත සිත් අව්‍යාකෘත විපාක සිතෙන් පස්සේ හැම එක්කිනාගේම හේත් භවංග වෙනවා එතකොට භවංග සිත් ඔක්කොම අව්‍යාකෘතයි ඔය හැම එක්කිනාම ඒ ස්ථානවල ඉන්නකොට ඒ ආත් ඒක ඒ ජීවිතයෙන් ජීවිතයට වෙනස් වෙනවා. ජීවිතයෙන් ජීවිතයට ඒක වෙනස් වෙනවා. නමුත් එක පොඩ්ඩක් හරි අකුසල හිතක් පහළ වෙන්න ලෝභ සහගත ගතියක්, මෝහ සහගත ගතියක් තියෙන ඔක්කොම දාන්නේ බ්‍රහ්ම ලෝකේ කියලා හරියන්නේ ඒක අකුසල් ඒ ඒවට තමයි දාන්නේ. දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකේ අපි දන්නවා අහලා තියෙන බක කියලා බ්‍රහ්මෙක් හිටියයි කියලා. බක බ්‍රහ්මයා. බක බ්‍රහ්මයාට තිබුණේ මිත්‍යා දෘෂ්ටිය. එතකොට ওই බ්‍රහ්මයෝ විශ්වාස කරනවා මවපු කෙනෙක් ඉන්නවා කියලා. මවපු කෙනෙක් ඉන්නවා Tamanට කලින් හිටපු කෙනෙක් ඉන්නවා ඔය වගේ ආත්මයක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඌ ඇවිල්ලා දෘෂ්ටි සහගත සිත් ඒවා අකුසලයි. ඒ අකුසල සිත් පහළ වෙනකොට ඒ චිත්ත වීතිය ඒක එයා හිතියත් දැන් එයා ඉන්නේ භ්‍රම ලෝකේ. ඒකට අව්‍යාපෘත සිත් ඒ විදිහට පහළ වෙලා අවසානයේදී ඒ චිත්ත වීතිය ගිහිල්ලා ඒගොල්ලන්ගේ හිත භවංග වෙනකොට එතකොට අර භවංග කියලා කියන්නේ ඒගොල්ලෝ හිත නැතිලා ඉන්නේ ඒ ආත්මයේ නැතිලා ඉන්න ආත්මයේ ඒ භවංගයට තමයි යන්නේ. එතකොට තමයි අකුසල ධම්මෝ අකුසල ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස අනන්තර පච්චේන පච්චයෝ කියලා කියන්නේ. ඒ සාමාන්‍ය රූපාවචරේ. අරූපාවචරයේකෙත් ඕක වෙනවා. වෙන්නේ මේ ඒගොල්ලන්ට අර ඉන්න තැන ආරම්භණයට බොහොම සියුම් විදියට ඒ විදියට වෙනවා කියන්නේ ඇලීමක් හැදෙනවා අගේ කීමක් දෙනවා අනිත් එක තමයි අරූපාවචර බ්‍රහ්මයේ රූපයකට හැරිලා නැවත එනකොට එතකොට එයාගේ හිතත් කැඩිලා එන්නේ අකුසල් පේලියකට අනුව එතකොට සිද්ධ වෙන්නේ මොකද්ද මේ අකුසලෝද්දම්මෝ අකුසලෝද්දම්මෝ අභ්‍යාගතස ධම්මස්සත් සිද්ධ වෙනවා අභ්‍යාගතෝ ධම්මෝ අකුසල ධම්මස්සත් ධම්මස්ස සිද්ධ අපි අකුසල් සිත් 12 ක්‍රියාත්මක වෙන්න ආකාරය දැනගෙන කතා කරලා තියෙන මේ දක්වාම අපේ කාමා ලෝකයේ මට්ටමටයි. කාම ලෝකයේ මට්ටමටයි කතා කරලා ඒ තරම් සැර විදිහට. නමුත් මේ ස්වභාවය යන්තම් හරි. එක හිතකින් හරි. යම්කිසි ආකාශ ධාතුව කියන එහෙම නැත්නම් අපි හිතමු ආකාශ ආරම්මණය විඥාන ආරම්මණයට හෝ වේවා ලැබිව අගේ කිරීමක්, ලෝභ කිරීමක් ඒම මට්ටමින් හරි ඇති වෙනවා නම් ඒකත් අකුසල හැටියටයි. ඒක නිසා ඒ ඔක්කොම ටික මේකේ අන්තර්ගත කරලා තියෙනවා. ඒ පහළ වෙච්ච ස්ථානවල ස්ථානවල භවංග වලට යනකොට විපාක වෙනකොට තමයි භවංග විපාක වලට පත් වෙනකොට අකුසල් සිත් පීඩියක් ගිහිල්ලා ලාවට ඒකෙන් භවංගත වෙන තැන තමයි ඔය කියන්නේ අකුසල ධම්මෝ අභ්‍යාපකස ධම්මස්ස කියලා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝභසිත වැඩ කරන තැන් තවත් එකක් තියෙනවා ඒක ලෝභම නෙවෙයි නමුත් නිකන් මේ බ්‍රහ්මයන්ට එක කාලයකදී මේ එපා වීමක් වෙනවලු බ්‍රහ්ම ලෝකේ ඒ කියන්නේ මේ එකාකාරී කියලා. ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා එකාකාරී වුණාන් පස්සේ හිතනවා කියනවනේ තවත් එක්කෙනෙක් එනවනම් කවුරු හරි මාට පාළුවට ඉන්නවනම් හොඳයි කියලා. ඒ හිතුවේ එතකොට මේ පැතීමක්. ඒක ඉතින් මේ පිං හිතින් කරන්නේ තවත් එක්කෙනෙක් මට ඉන්නවනම් හොඳයි කියලා පහළ කරන්නේ. ආන් මේ වගේ බ්‍රහ්ම ලෝකවල ඔය මට්ටමින් බොහොම ලාවට ලෝභ සිත් පහළ වෙනවා. ඒකයි ඒ කියන්නේ. පෙරවන් සම්. පෙරවන් සම්සාරණාස කාම රූප අරූප කියන තුන් භවෙම භවනිකාන්ති කියන එක සම්බන්ධයෙන් <clears throat> පොදුවේ බලපෑමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒ ඒ භවයට ඇලීමක් හැටියට අනිවාර්යයෙන්ම තියෙනවා. එනවා තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ ඒකක් තියෙන භවනිකාන්තිය ඇති වෙන්නේ ප්‍රතිසන්දිය ගත්ත වෙලාවෙම එහෙමයි සන්න. ඒක සියුම් සියුම් ලෝභසිත ක්‍රියාත්මක වීමක් වෙන්නේ නේද සන්න? ඒ වගේම වෙනවනේ. ඒ කියන්නේ භාවනා ආරම්භණය සාන්ත වුණාට හිත යන්න එතෙන්ට ගියාට පස්සේ නවතින්න එපා. හොඳයි ස්වාමීන් වහන්සේ නම් අපි සවනට සිස්ටර්ස් වෙනුවෙන් බොහොම විදාමත් උපසවේදී පුණ්‍ය අනුමෝදනා කර සිටින ස්වාමීන් වහන්සේ අද දවසේත් අපිට ඉතාමත්ම වටිනා ධර්ම කාරණා මේ අයුරින් මතු මතු කර දීම පිළිබඳව එහෙමනම් ඔබ වහන්සේ විදාත්මත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන ලෙස ස්වාමීන් වහන්සේ පෙරවත් කරනයි හොඳයි පින්වත්නි සෑම දිනාටම තෙරුවන් සරණයි අදත් අපි ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශිත ත්‍රිපිටක ධර්මයේ තවත් කාණ්ඩයක් තවත් කොටාසයක් අපි අරගෙන මේ පින්තුන්ට ගැළපෙන ප්‍රමාණයෙන් හිතන්න පුළුවන් ප්‍රමාණයක තියලා අපි කරුණු විස්තර කරලා දුන්නා. ඉතින් මේ ප ဋ ාණේ කියලා කියන්නේ මහා විශාල ධර්ම න්‍යායක් කියනා වූ ධර්ම පාංගය. ඒකේ එක න්‍යායක තමයි අපි මේ කියන්නේ. තව තියෙනවා ප්‍රති බලන්ට කොට අනන්ත ප්‍රත්‍ය සිද්ධ වෙන තැන් ගැන තමයි මේ කිව්වේ. ඉතින් මේ තුලින් අපි යම්කිසි දහම් දැනුමක් ලබා ගත්තා. අසාති වූ දේ අලුත් කරගත්තා. නොයසූ දෙයක් අලුතෙන් අසාගත්තා. ඉතින් මේ විදිහට අපි වටිනා කුසල ධර්ම සමුදායක් රැස් කරගෙන අපේ ජීවිතයේට ශක්තියක් හදාගත්ත මේ පින මේ කුසල ශක්තිය ඒකාන්තයෙන්ම හැම දිනාටම ධර්මාභෝධය පිණිස වේවා. ඉතින් මේ දහම් වැඩසටහනේ ඒ ආරම්භක පින්වත් මහත්මයා ලලිත් දලුවත් මහත්මයාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා පෞදී සෑම දිනාටම සනසිල්ලේ යහපත වේවා ධම්ම සතාන මෙහෙව පින්වත් අපේ ජාන්ත මහත්මයා ප්‍රශ්න සිව්වේ පින්වත් මහත්මීන් අසාගන සිටියා වූ සෑම දිනාටම මේ උතුම් ධර්ම බලය සුවසේම ගුණ පිළිවෙත් සාගෙන සැපසේ ධර්ම මාර්ගයේ ගමන් කොට සැපසේම උතු නිර්වාණ ධාතුව අවබෝධ වේවා නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ අවබෝධයේ පිණිස මේ කුසල් මේකින් හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම පෙරවන් සරණයි සාදු සාදු